පූර්ණ කාලීන භාවනා වැඩමුළුවකට නැත්නම් නේවාසික භාවනා වැඩමුළුවකට මුළු දීලා ඉන්න වෙලාවක්. අතියෙම ඉන්න වෙලාවේදී ඒ වැඩමුළුවේ සාර්ථකත්වය නැත්නම් අපි මේ ගමන ආපු එකේ ප්‍රයෝජනය දිනු පවුණු කරගන්න සාක්ෂාත් කරගන්න මෙතෙන්ට එනකන් මෙතෙන්ට ඒම සඳහා අපි ගත්ත ප්‍රයත්නයේ සහ ක්‍රමසාවිදි ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි මෙතෙන්ට එන්න සෑහෙන පිරිසකගේ ලুকু පෙළ ගැසීමක් කරනවානේ අපි මේ විවිධ පැතිවල ඉන්න කට්ටිය විවිධ අම්මාවරුන්ගේ දරුවෝ එක වහලයක් ඇට ආවේ. ඉතින් ඒකේ තින් ඔඩු ගොඩාක් ලොකු සංවිධානයක සාර්ථකත්වයක් විශේෂයෙන්ම මේ වගේ පිරිසක් ගෙන්න ගන්න පුළුවන් වෙනකොට මම දන්නවා පැහැදිලිවම අපේ මාර්බිය අමර කොට සතුට වෙනවා. මොකද සෑහෙන්න මුල් මුල් ලෙවල් දි කරන වෙලාවදී මෙච්චර සාර්ථකත්වයක් නැති නිසා තනියම බැරදැරිවිය මාත් බැන්නේ ඒ ස්වාංශයට තමයි. ඒත් මම ලේසියට කරනවා ඒ වැඩේ. නමුත් මේ වගේ නෝට සන්තෝසයි. නමුත් මම මේ කියන්න හදන්නේ ඒ ගත්ත සාර්ථකත්වයේ මේ එක එක්කෙනෙක් වශයෙන් බැලුවොත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වැඩමුළුව සාර්ථක වෙනවා. අනිවාර්යයෙන්ම මං හිතුව පැතුව කරන ඉෂ්ට වෙනවා කියලා කියන්න බෑ. ඉතින් එහෙම වුණාට පස්සේ මෙතෙන්ට එනකන් අපි කරපු ප්‍රයත්න මතින් ඊට වැඩිය කුසල සම්පත්තියකින් එහෙම නැත්නම් ඊට වැඩිය ඥාන සම්ප්‍රයුක්තව වැඩ කරන්න ඕනේ. වැඩ කිරුවොත් තමයි අපි මේ ලබාගත් අවස්ථාව අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් සරුවච්චන් හන්සේ අපට ඒ සඳහා දේශනා කරලා තියෙනවා මේ පංචහි භික්කවේ ධම්මේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ බල සමාධිස්ස සමෝදත ඵල චේතෝ පලස්ස චේතෝ බල සමාධිස්ස ප්‍රඥා බල සමාධි ප්‍රඥා පලස්ස හෝති ප්‍රඥා බල සමාධිස්ස කියලා මේ අපි දැනට අපි ළඟ තියෙන සම්මාදිට්ඨිය ඍජු කරගෙන දැන් අපි ඉන්නේ හොඳ තැනක නෑ කියන්නේ මොකද ඒක දිනු කරලා චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති ලබා ගන්න නම් පස්සාකාරයකින් මේකට අනුග්‍රහ කරන්න ඕනේ සප්පාය ගන්න සලසලා දෙන්න ඕනේ අපි හික්මෙන්න ඕන. උති ඒවුවා බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේගේ අතීතේ සලකා බලලා ඒ වගේ මේ ජීවිතයේ මේ ශාසනයක් පිහිටුවල ශාසනයක වැඩ කරනකොට ඇතිවෙච්ච අත්දැකීම් කාලය සහ දේශය දිගේ විශාල ප්‍රදේශයක් පිටු කරලා තමයි එහෙම අපි වෙනුවෙන් මේ එක එකෙනෙකු වෙනුවෙන් කතා කරන්නේ. ඉතින් මේ කතා කරන දේවල් අපි කටපාඩම් කරන්න පුළුවන් තරම් අපි ඒ වගේ සප්පාය කණු සපේලා දෙන්න ඕනේ. අනුග්‍රහ කරන්න ඕන නිසා මේකට අනුග්‍රහිත සූත්‍රය කියලා තමයි කියන්නේ. ඉතින් අපි හැම වැඩමුළුවකම ආරම්භයේදී මේක සාකච්ඡා කරන හැබැයි වැඩමුළුව සඳහා වෙනම සූත්‍රයකුත් ගන්නවා. ඒ සූත්‍රය කොටසක් තමයි ඉස්සර දවසේ මාතෘකාවට තියාගත්තේ. දැන් මේ අවධානය යොමු කරන්න හදන්නේ අනුග්‍රහිත සූත්‍රයේ. ඒ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරලා තියෙනවා මේ වැඩමුළුවේ සාර්ථකත්වය ලබා ගන්න තමන් ඒ සීල අනුගහිතේ කරන්න ඕන. ඒක අපි ඔක්කොමලා අටසිල් හෝ ඉහළ දැනක තියන්නේ. හැබැයි එහෙම පොතේ නෑ. අනිවාර්යයෙන්ම අටසිල් සමාදන් කරන්න ඕනේ. අනිවාර්යයෙන් නවසිල් සමාදන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම දසසිල් සමාදන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම පැවිදි වෙන්න එහෙම එකක් නෑ. ඉතින් පළවෙනි වැඩමුළු හතරේදීම වගේ අපි හතර පහක් විතර යනකම්ම අපි ආජීවට්ටමක සීලය තමයි ගත්තේ. නමුත් මට තේරුණා ඒක හරියන්නේ නැහැ. අපි ඒකාන්තයෙන්ම අටසිල් සමාදන් කරන්න ඕනේ. සමාදන් කළා රාත්‍රී භෝජනයෙන් වෙන්වීම අනිකොත් සිල්පද ටික අපි රකින්න ඕන. ඉතින් ඒක සැහැල්ලුවට ලක් කෙරුවොත් අපි කියන්නේ හැල්ලුවට ලක් කෙරුවොත් ඉතින් ගමනක් නැහැ. අපිට ඉස්සරහක් නැහැ. එතන අපි සීලාචාර වෙන්නේ නැතුව ශිෂ්ට සමාජයකට එන්නේ නැතුව සීල් රකින්න නැතුව අපට ගමනක් නැහැ. විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනයට ගමනක් නැහැ. ඒක ඒ දැන් අපි ඉන්නේ ඒකේ උසස් තැනක නෙමේ නේවාසික භාවනාවක් නේ. අනිවාර්යයෙන්ම සීල අනුගහිතේ තියෙන්න ඕන. ඒකයි මම කිව්වේ අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පිළිබඳව අහලා දැනගන්න. එකිනෙකාට අපිට අන්‍යෝන්‍ය අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්හාපනේන කියන විදිහට මේක නගා හිටවන්න පුළුවන්. මේකට මේ බුදුහාමුදුරු ගාවට යන්න ඕනකමකුත් නැහැ. මතු බුදුනේ මයිතු බුදුහාමුදුරු දකින්න ඕනකමකුත් නැහැ. අපිට ඒක නගා හිටවන්න පුළුවන්. ඒකයි බුද්ධ ශාසනයේ තියෙන සුවිශේෂී අංගය කවුරුත් ඕනේ අපිට අපි අපි වශයෙන් එකතු වෙලා ආපති දේශනා කරලා නැත්තම් පව් සමා කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක හරි වටිනවා. ඒක හරි නිහතමානීකමක් ඇති කරන දෙයක්. දෙක සුතානුග්ගහිතාච හෝති. මේ වගේ බණ අහන්න ඕන. දැන් මේ ඉන්නේ එක්කෙනෙක්වත් නැන්නේ බණ නාහපු කෙනෙක්. අතර මේ පිරිස අනිත්‍යයට බණ උගන්නන නැත්තම් බණ කියලා දෙන්න පැලැන්තියේ ඉන්නේ. ඉතින් අපි මොනවද බණ අහන්නේ? අපි දන්නේ නැතුවද කියලා හිතෙන් ඉඳී තියෙනවා. නමුත් මේ වගේ වැඩමුළුවකට ගියාට පස්සේ අපි ස්පිරිතාලයට ගියාට පස්සේ ස්පර්ශේ වාට්ටු දොස්තර කියන්නේ අහන්න එපා. දොස්තර කෙනෙක් ගියත් එච්චරම තමයි. එයත් අහන්න ඕනේ ලෙඩ විදියට ගියා නම් කියන උපදේශ ටික අහගන්න ඕනේ. ඉතින් එහෙම නැත්තම් ඒ ගමන යන්න බෑ අපි අර gedare දොර ජීවිතේ නැත්නම් ඉඳන් පිරිවෙන ජීවිතේ නෙවෙයි මේ. මේක වැඩමුළුවක ජීවිතය. ඒකට ඒකට ගැළපෙන බණක්. ඉතින් දවසේ පැයක් වෙන් කරනවා කියන්නේ විශාල කාලයක්. මොනම සංස්කෘතියකට අනුව ගත්තත් පැයක් කියලා කියන්නේ සෑහෙන කණිත් අපි හැමදාම පැයක් වෙන් කරලා තියෙනවා සුතය සඳහා ඒකට තියෙන බහුසුත ඥාන සඳහා පොතේ දැනුම සඳහා අසුවිරු ඥාන සඳහා කියලා අපි කියනවා ඊට පස්සේ තියෙනවා සාකච්ඡා අනුග්‍රහිතේ අදියට බෙහෙත් පන්තියක් අහගෙන ආවට පස්සේ ඒක උණු කරලා බීලා ගුණාගුණ කියන්න ඕනේ ඒක තමයි සිංහල ක්‍රමය එහෙම නැත්නම් අපිට ටෙක්නිකල් රයිටින් ලියන්න බෑ මේ බේත බිපන් ඊකට මේක බිපන් ඒකට එහෙම එකක් නෑ බය ඉතින් මේ බටහිර වෛද්‍ය විද්‍යාවෙත් නෑ දේශීය වෛද්‍ය විද්‍යාවෙත් නෑ ඒ පළවෙනි බෙහෙත් පන්තියේ බීලා ගුණාගුණ කිව්වට පස්සේ තමයි දෙවෙනි බෙහෙත් පන්තිය ලියන්නේ. ඉතින් උඟ දෙනෙක් ඉන්නවනේ දොස්තර ගාව ඇති මෙහෙම ලයිස්ට්ුවක් මේක බොණ්ඩ ඊගාට මේක බොණ්ඩ කියලා. එහෙම දෙයක් නෑ. එහෙම එහෙම ලියන්න බෑ බෙහෙත් කියන එක ලෙඩාගේ ලෙඩාට වෙනස්. එකම ලෙඩේට බෙහෙත් ಜಾති ගොඩක් තියෙනවා. බෙහෙත් වල සැර එන්නේ එන්නේ එන්නේ වැඩි කරන වැඩි කරන තමයි යන්නේ ලෙඩේ අණුව. දෙන්නේ බොහොම සරල බෙහෙතක් තමයි ඉස්සල්ලාම දෙන්නේ. ඉතින් වගේ සාකච්ඡානුග්‍රහිතය හරි වැදගත්. දෙක මේ ජීවිතේම නිවන් තියෙන මේ ජීවිතේදීම වෙනසක් ඇති කරන්න පුළුවන් සාසනේ එකනේ ලංකාවේ ලෝකෙම තියෙන බුද්ධ ආගම විතරනේ. ඒකේ විතරයි සාකච්ඡාව තියෙන්නේ. අනික කිසිම දෙයයන්ාංශික මොන සාකච්ඡා කරන්නද? සුද්ධ ලියවිල්ලත් එක මොනව සාකච්ඡා කරන්නේ? සුද්ධ ලියවිල ප්‍රශ්න කෙරුවා සදාකාලික අපායයි. කිසිම තැනක ඒගොල්ලන්ට සාකච්ඡා කතාවක් නැහැ. අපි විතරයි තියෙන්නේ. අපේ බුදුරජාන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මම විතින් මැදුවා. රුවචාන්සේ දේශනා කරන එක සර්වඥතා ඥාණයනේ ඒත් මහණෙනි ප්‍රශ්න කරන්න නැතුව සාකච්ඡා කරන්න නැතුව මං කියන දේ බාරගත්තොත් උඹලා මගේ ගෝලියෝ නෙවෙයි කියලා දීගනිකායේ ඒ පළවෙනිම සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය කියලා තියෙනවා. මම දේශනා කරත් ඒක විමසන්නේ නැතුව ගන්න එපා. මේ බුදුහාමුදුරු කියපු නිසා සුද්ධ ලියවිල්ල තිබුණ නිසා එහෙම එකක් අපිට බුදුහාමුදුරු දීලා නැහැ. ඒ නිසා මේ සාකච්ඡා හරිම විප්ලවශීලී. එහෙනම් රැඩිකල් රිෆ්ලෙක්ෂන් හොඳට තාර්කික දැනුමකට එන්නේ අපි ගැටෙන්න ඕන. ගැටෙන කියන්නේ නාස්තිකව නෙවෙයි. ඒක තමයි අපි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒකයි අපි එක දෙක පැයේ අපි සිද්ධ කරන්න යෙදුනේ. ඒක දිගටම කෙරේවි. ඊගාවට තියෙනවා සමතනුග්ගහිතී අපි ඔක්කොම පොතත් ඉගෙනගෙන සීලෙත් රැකගෙන ප්‍රශ්නත් විසඳගත්තට පස්සේ අපි සමතේ සඳහාම ඒකාග්‍ර භාවයේ සඳහාම හිතේ ඒකෝදි භාවයේ සඳහාම කාලයක් ගත කරන්න ඕනේ. ඒක හුඟාක් සිද්ධ වෙනවා. වාඩි වෙලා ඉන්නකොට අපි අන්තිකත් වහන කණේ සද්ද ගන්නෙත් නැතුව නාසයෙන් දිවෙන් සංනිවේදන ගන්න නැතුව කයත් හොල්ලන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මේ මොනම දෙයකින්වත් ඇතුළට මොනවත් ගලන්නේ නැති වෙලාවේ කොහොමද හිත වැඩ කරන්නේ කියලා. ඒක හරියට කැලේ සැරිසරමේ හිටු මයින්ෙක් ගෙනල්ලා කූඩුවකට දාලා දොර වහලා අපි බලාන ඉන්නවා මෙයා කොටු කෙරුවට පස්සේ මොකද වෙන්නේ කියලා. බුදුරජාණන්සේකට දෙන උපමාව තමයි ගැලේ ඉන්න කුළුමි හරකෙක් ගෙනල්ලා ගම්මැද්දේ බැන්දට පස්සේ ওই කුළු ගතිය එන්නේ එතාට. කැලේ ඉනකොට කුළුමි හරක බොහොම සාන්තයි. ඒ වගේ තමයි අපේ හිත මේ තන්නේ කර වනාන්තරයක ජීවත් වෙන්නේ. නැත්තම් පිස්සු අඳුරු හිතක් තියෙනවා. monkey mind කියලා කියනවා. ඒක ගෙනල්ලා මේ මොනවාක්වත් අරමුණු දෙන්නේ නැතුව මේ වල්ලුරෙක් ගෙනල්ලා මේ සිමෙන්ති පොලක් උඩ තිබ්බා වගේ ඒකට ආරණ්ඩ දැනකුත් නැහැ මේකේ පසුත් නැහැ කොහොමඩක්වත් වසන්න බෑ. උගේ කුර මේකට අල්ලන්නෙත් නැහැ. අපිටත් ඒක තමයි වෙන්නේ. තන්නත්තර වෙලා තිබුණ හිතක් ගෙනල්ලා පිරිසුදු පද්ධතියක තිබ්බ ගමන් මෙයාට දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි සක්මන් කරනවා කියලා තින් ගමනක් යන්න හදනව නෙවෙයිනේ. පොඩ්ඩක් එහාට මෙහාට යන ගමන් කියනවා ගමනක් නැති ගමනක් කරන කොහෙද හිත යන්නේ? කොච්චරක් අරක අකමැති වෙනවද කියලා අර පිරිසුදු සක්මණේ ගමන අමතක කරලා අතීතයට දුවනවා. අනාගතයට දුවනවා. අනුන් ගැන හිතනවා. මෙහෙම සක්මන් කරලා නිවන් දකින්න පුළුවන්ද කියලා හිතනවා. මම ඉන්නේ හරි පාරද කියලා හිතන ඉතින් নানা ප්‍රදේවල් හිතනවා. එතකොට අපිට පේනවා ඒ සමතේ කියන එක අපේ චිත් මනුස්ස මනසේ කවදාවත් ස්වභාවයෙන් හටගන්නේ නැහැ. ස්වභාවයෙන් හටගන්නේ තමයි රාගය. ස්වභාවයෙන් හටගන්න දේ තමයි ද්වේෂය. ස්වභාවයෙන් හටගන්න තමයි මෝහය. ඒක අපිට පෘ탁ජන කියලා බොහෝ විට වචනයක් අපේ පුස්තකාලයේ මේ පොත්වල තියෙන්නේ පෘ탁 පෘ탁. කිසිම දවසක කෙනෙක් ගහක් වුණ නිකන් ඉඳලා සමතයක් වඩලා නැහැ. ඒකට විශාල ප්‍රයත්නයක් තියෙනවා. විශාල අනුග්‍රහිතයක් ඕනේ. ඒක හැබැයි සරුවචනාංශයටම නෙවෙයි ඒකේ ගෞරවය යන්නේ. මොකද අනිකුස් පූර්ව බුද්ධ ශාසනයේ තියුණු ශාසනවලත් වෙන ආගම් වලත් සමතේ තිබ්බා. හැබැයි බුදුරජාණන්සේ ඒක පිළිගත්තා. ඒක කියන්නේ හරියට මේ ශල්‍ය කර්මයක් කරන්න ඉස්සෙල්ලා ලෙඩ පිරිසුදු කරලා ශල්‍යගාට දිනල්ලා සීනති කරන්න ඕන. සීලන්ති කෙරුවේ නැත්නම් කපන්න බෑ. ඒ සීනති කිරීම මට්ටම් තුනක් තියෙනවා. හැමේ මට්ටමට එක සීනති කිරීමක්. ඊට පස්සේ යට මට්ටමට එකක්. ඊටත් ගැඹුරුම පැය 11 10 11 යන ඔපරේෂන් වලට වෙනම සීනති කිරීමක්. ඉතින් සීනති කිරීම මට්ටම යනකොට තමයි ඔපරේෂන් එක යන්නේ. ඉතින් ඒ නිසා අපිට කියන්න කිව්වොත් එහෙම බෑ බෑ ඔපසීනති කරන්න බෑ. මම ඔපරේට් කරන්න කියලා කරන්න බෑ. හරිම වේදනාකාරී. සීනති කෙරුවත් සීනති කෙරුවත් සීහි එනකොට ඒ වේදනාව වෙනවා. ඔය කොච්චර જાති කෙරුවත් මේ මේ ඒ උරුම වේදනාව එනවා. නමුත් අපි දන්නවා අපේ ලෙඩා කොටිය කියලා හිතන්නකෝ. කොටියට ඔපරේෂන් කරන්න ගියොත් එහෙම සීන නැති කරන්නේ તો කොටිය කරබන් ඉඳීද? පුටෝන් දෙයක් කරගනී කියලා එහෙම ඉන්නේ නැහැ. එයා බිම දාගන්න ඕනේ. මිනිස්සෙක්ටත් ඒ වගේ තමයි. ඒ බිම දා ගැනීම තමයි අපේ කෙලස් ටික බිම දා ගැනීම තමයි සමතනුග්ගහිතේ කියන්නේ. ඉතින් එහෙම කෙරුවට දැන් සීනති කරාට ඔපරේෂන් එක නොකර බෑනේ. කපන්න ඕනේ. ඒක අවන එක තමයි විපස්සනා අනුග්‍රහිතේ නැත්නම් ප්‍රඥා අනුග්‍රහිතේ කියලා කියන්නේ. ඉතින් ওই පහම හරියට මේ ඇඟිලි පහ වගේ අතේ මේවා තියෙන පස් ආකාරයකට විහිදිලා. ඔක්කොම ඒක දිශාගත වෙනවා කියලා හිතන්න. සුතය, සීලය, සක්කච්ඡාව, සමතය, විපස්සනා මේ එකතු වුණාම පුදුමාකාර ශක්තියක් කොච්චරද කියනනම් අතිමානුෂිකයි.